සුන්දර උරුමයක අස්වැසින්න. ජනහද සිතා දවසට යන්නන්නේ නාද කපම් අතුති වසන් දෙවියන්නේ නායකත්වයේ ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය එක්ව ඉදිරිපත් කරයි. ජන හද සිත්තම් ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරනකොට තෙරුවන් ගුණ සිහි කරලා දෙවි දේවතාවුන් වහන්සේලාට নমස්කාර කරලා ඒ කටයුත්තට මුලපැරීම තමයි ඇරණි චාරිත්‍රය. gedaraක සිදුවන සෑම සුබ මංගල්‍ය කාරණාවකදීම වගේ නැත්නම් ශාන්ති කර්මවලදී මේ සඳහා මල් බුලත් තට්ටුවක් නිර්මාණය කිරීම තවමත් ඈත ගම්බදව සිද්ධ වෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය කීපයක් තියෙනවා. එකක් ඒකට එළෙන පිරිසිදු සෙද්ද නැත්නම් ඇතිරිල්ල. ඒ වගේම බුලත්, ඒ වගේම පඳුරු, ඒ වගේම කපුරු සුවඳ දුම් වර්ග මේ විදිහේ ගන්න ද්‍රව්‍ය වල විස්තර කියවෙන ගායනා කීපයක් කියවෙනවා මේ මල් බුලත් ඇත්තේ කවියට මන්දේ සියාකාන්තං ච චතුභාගේ සරස්වති වාමේ අඟුලිමාල උඩරට සම්ප්‍රදායේ බලිශාන්ති කර්මාදියට නමක් දිනාගත් හේවා 60 RB කැටකඳුර රන්බණ්ඩා ගුණාංශේ තවමත් මේ පැරණි කලාව රැකගන්න මහන්සි වෙන කෙනෙක්. ගණරන් පුහුම් කාල සතුරතින් දරාගෙන ගණරන් පොල් පියුම වමතින් දරාගෙන යසසින් සරු දුම් දීපානක් සොබන මෙලෙසින් ඔබට මිහිකක් වඩාගෙන මිනිසා. බලපිටියේ මාදුගඟ ගැන ඔබ අහලා ඇති. සමහර විට එය නරඹන්න ගිහිල්ලත් ඇති. ගඟක් කිව්වට මහා වැවක් තරම් එය විශාලයි. මැද ලොකු කුඩා දූපත් සමූහයක්ම තිබෙනවා. ගොඩක්ම දූපත් කඩොලාන කැලයෙන් බැහැලා. කීපයක මිනිස්සු ජීවත් වෙනවා. පාරිසරික සුන්දරත්වයෙන් පිරුණු මාදුගඟේ මාදුව කියන දූපතට ගියාම සබාදහමේ සුන්දරත්වයට එහා ගිය තවත් වටිනාකම් අපට මුණගැහෙනවා. ගේ තොර සම්මදා මව්පියෝ නැමදා ගේ දොර සැමදා මව්පියෝ නැමදා සුවඳ කුසුම් ගෙන බැති සිටිදී දොර සැමදා මව්පියෝ නැමදා මූර්ති සංගීත પરම්පරාවක හතරවැනි පරපුරේ සමාජිකයෙකු වන රන්දුබගේ ධනසිරිද සිල්වා ඒ අතීත මතකයන් අපි ඉදිරියේ ආවර්ජනය කළා. 72 විතර කරන්දේනිය කියන ගම් ප්‍රදේශයේ නාටකමක් දැකලා තියෙනවා සිරිසංග බෝ නාටකම්. ඒක දවස් තුනක් කරා ඒකේ තාත්තා තමයි අපි සර්පිනා වාදකයර හිටියේ නාඩගම ඉගෙනුවේ මේ නාටකම තමයි නාටකම හැටියට මම ප්‍රථමයෙන්ම දැකලා තියෙන්නේ. දැන් සරච්චන්ද්‍ර මහත්තයත් එක්ක මේ මනමේ සිංහ බහව මහසාර වගේ ගොඩක් නාට්‍ය ඒ කාලේ මෙතන අර අද්දල් ගහපු මහින්ද්‍රලාගේ සීයාගෙන් තාත්තගෙන් අරගෙන තමයි ඒ ගොඩක් මේ කරලා තියෙන්නේ. දැන් ඒ වගේ මගේ පියාණුත් ගොඩක් ධම්මජාවඩ මහත්තයා ඒ වගේ පද්මශීල දසිල්වා එහම ගොඩක් කට්ටියම අරගෙන තිබුණා ඒ කාලේ. ඔව් ගොඩක් ඒගොල්ලෝ පෙන්නපු ඉස්කෝලේ මට්ටමින් පෙන්නපු නාට්‍ය වල ගොඩක් ජනප්‍රියලා තිබුණා. ඒක 60 ගණන් 70 ගණන් වල සින්දු. ඔව් ඉතින් මට හිතෙනවා මේ කාලේ ඊටත් වඩා එහෙම කරන්න පුළුවන් කියලා හැබැයි දැන් අර ශිල්ප නැති එක තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ හදසනහන ගෙමි දීරාබේක සොඳුරු වදන් චිත්‍රය අපරේ වරන් දෙවි පිටය උඹලට කොළ මුදුනින් පෙරමත ගීවට रो बा මේ කෘෂිකාර්මික ජන ජීවිතය හා බැඳුණු ගායනාවල එන විශේෂිත සාම්ප්‍රදායික ගීතාංගයක් ලෙස සැලකන්න පුළුවන්. මේ ගායනා අතර නෙළුම් ඕසේ නමින් වෙනම ගායනා ශෛලියක් පවා තිබෙනවා. යටිනගල පල්ලේගම WD ආර්යවති මහත්මිය කියන පරිදි නම් නෙළුම් කවි ගායනා කරමින් සිට නෙළුම ඉවර වී කුඹුරෙන් ගොඩට යන්න ඔන්න මෙන්න කියා කියන කවිවලට කියන්නේ කෙටි කවි කියන්නේ. පණ්ඩති කඳු පිට අඬන මලිත ඉන්දති පැණි බොති ගිරා මලිත රුවට ගුණට නැති මල් කැඳතෝ එතනෙලුමට නැති mi amito. ජන හද සිත්තම් මාමගේ නම කියමුකෝ අයියෙක්ට මුතු බණ්ඩා ආ නම් බලාද ගම්බලම පළාත ඇඹෝගම. ඇඹෝගම. එතකොට වයස කීයක් විතර වෙනවද? අවුරුදු 80යි. තාමත් මේ තෝත්තර වැඩ කරනවද? පරම්පරාවේ ඉඳලා ආපු තවත් කරනවා. තාමත් කරනවා. මේ නැත්තම් මේවා මෙහෙම තියෙන දෙයක් නෑ නේ බලන්න. මම නම් ඩිල්ලි ගිහිල්ලා තවත් මෙච්චර මේ වගේ කොච්චර පරමද කියලා අපි හිතා ගන්න පුළුවන්. එතකොට මේ පළාතට මේ විශේෂය වගේ මට දැනෙනවා මේ මේ මේ ඉලක්කිය ගතිය. ඈ එහෙම නේද? දැන් සාමාන්‍ය අනික් බෙර පාවිච්චි දැන් පහතට බෙර එහෙම දැන් තොইল පවිලේ පාවිච්චි නෝනේ. ඒවත් පාවිච්චි වුණාට මේක විශේෂයි නේද? මෙහාට විශේෂයි. ඔව් මේකේ උපත මම ඉස්සර පටන් ගමු කියලා ඉන්නම්. හා හොඳයි. එහෙනම් ඔන්න දුන්න අවසර. හා හොඳයි. දල ගජ මන්නමා ආයි දෙවියන් අතින් කපවා හැගෙන්නු තෙන් තුම් යසකින් පටිගත කිරීම වලදී යාපහුවේදී අපට හමු වුණු 85 වෙනි වියතේ මුතුබණ්ඩා ගුරුනාථේ ඒ සිංහල භාෂාවෙන් හඳුන්වන උඩැක්කියත් දෙමළින් කියන බුක්කුවත් එකිනෙකට බෙහෙවින් සමානයි. මහව බලල්ලේ SMT පුංචි බණ්ඩා ගුරුන්නාන්සේ ඇතුළු කණ්ඩායම වයනමේ උඩැක්කි වාදනයත් ඒ අයගෙන කිසිවක් නොදන්නා කඳුකර නුවරඑළියේ සීතල වෙලාගත් මූල්ලයේ තේවත්තේ පි දිගම්බරම් වයන උඩුක්කු වාදනයත් දැන් ඔබට අසන්න පුළුවන් වාදන දෙක අතර සම්බන්ධයක් තිබේදයි ඒ අතර ඔබ බලන්න ಪವತಿನ ಬಲಪ ವರುಣತೆ ಮಾಮ ಉಪಾಂಗ ಕಡವರ ದೇವಿ ಅಸುರ ಭವನೈ ೀಪಿರೇರ ಪಾಲೋತ್ತವತದ ಕಡವರ ದೇವಿ ಕೋಸಿಮಯತ ವ್ಯರದರ ನದಿ ವಲ್ಲಕ್ಷಲದಲ್ಲಿ ಬೆಸಲ නාද මාලාවක් වෙනස වේගයේ එහෙමත් නැත්නම් ලයේ විතරයි. මේ වගේ රට පුරා ජන සංගීතයේ නෑදෑකම් බොහෝමයක් ඉදිරියට අපිට මුණ ගැසෙනවා. සිව්දිග ජන කලා ඉසව් රග සබා තාලනයකම් රස විඳින සිව්දිග නයකම් ජන සංගීතයේ මිහිර එක රටකට ප්‍රදේශයකට සීමා වුණු දෙයක් නොවේ. මේ නෝර්වේ රටේ ජන සංගීතාංගයක්. ඉදිරිපත් කරන්නේ බෙරිට් ඔපෙහිම්. සරරම් තරිරු තිරියෝ සරම් තහිරු තිරියෝ සරම් tiru tarundo, tiru idam taru do, tiru idam taru o, sarim tam tam tam tim tam tam tararu ram tararu dariru dariru dararu yarido, sam dararu dararu dariru tararu leiru dararu yaridu tararu leiru dararu yaridu saram daradu do, sararam ලබන සතියේ අපි ඔබ හා හමුවන්නේ ජන සංගීතයේ නැතිනම් සාම්ප්‍රදායික සංගීතයේ සිව්දෙසින් ඇසෙන නාදමාලා රස මිහිර සමගි ජනකලා ඉසෝ රංග සභා තාලනයකම් රස විඳින ජනහද සිත් බාහිර පටිගත කිරීම අනුපිය කුමාරසිංහ. නාද සංකලනය රවීන්ද්‍ර සංජීව පෙරේරා සමග නලින් සම්පත්. වැඩසටහනේ නිෂ්පාදන සහාය මිහිරි අනුරාධා පල්ලියගුරු වජිර ප්‍රේමතිලක සමග මිතිලා උපේක්ෂා. විශේෂ සහාය සිරිරෝහණ ධර්මසිරි අධිකාරී සමග ගිහාන් අභිෂේක් සම්බන්ධීකරණයෙන් දිනුෂා වික්‍රමසේකර දේශකත්වය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු කලාශූරී අරුන්දති ශ්‍රී රංගනාഥන් සමග මල්රා ජීවන්‍යාරච්චි වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා දිලීප් කුමාර නානායක්කාර